අයිබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ බොහොම රසවත් වගේම ටිකක් ගැඹුරු කාරණයක් ගැන. හිතන්නකෝ භාවනාව වගේ දෙයක් ගැන එකිනෙකට වෙනස් උපදෙස් ලැබුණම ඇති වෙන ව්‍යාකූලත්වය. අන්න ඒ වගේ තත්වයකට තමයි අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙන පංචකංග කියන වඩුදිටුතුමා මුහුණ දෙන්නේ. එතුමාට ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් ලැබිලා තියෙනවා මේ උපදෙස් දෙකක්. ඔව්. සමහර හාමුදුරුවෝ කියනවා අප්පමාන චේතෝ විමුක්තිය වඩන්න කියලා. ඒ තවත් අය කියනවලු මහග්ගත චේතෝ විමුක්තිය වඩන්න කියලා. හ්ම්. ඉතින් එතුමා අර ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ හමු වෙලා අහනවා ස්වාමීනි මේ ධර්ම දෙක නමින් විතරද වෙනස්? ඒව නැත්තම් මේවායේ අර්ථයත් ව්‍යංජනියත් ඒ කියන්නේ අන්තර්ගතයත් වෙනස්ද කියලා. ඇත්තරම පංචකංක වඩදෙට්ටුමාගේ ප්‍රශ්නේ බොහොම වැදගත් එකක්. මොකද ඒකෙන් තමයි මේ සියුම් කාරණා මතුවෙන්නේ. ඉතින් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ බොහොම පැහැදිලිවම දේශනා කරනවා මේ ධර්ම දෙක, ඒ කියන්නේ මේ භාවනා ක්‍රම දෙක නමින් වගේම අර්ථේනුත්, ඒ කියන්නේ අන්තර්ගතේනුත්, ව්‍යංජනේනුත්, ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන විදිහෙනුත් වෙනස් කියලා. හරි. එතකොට කොහොමද වෙනස වෙන්නේ? අපි මුලින්ම අර අප්පමාන චේතෝ විමුක්තිය ගැන කතා කරමු. හරි. අප්පමාන චේතෝ විමුක්තිය. මේකදී ප්‍රධාන වෙන්නේ අර සතර බ්‍රහ්ම විහරණ කියන ಗುಣධර්ම ටික. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෛත්‍රිය කරුණාව, අනුන්ගේ සැපේදී සතුටු සහ මැදහත්කම. ඔව් හරියටම හරි. මේ ගුණාංග හිතේ වඩන එක තමයි කරන්නේ. හැබැයි මෙතන විශේෂත්වය තමයි අප්පමාන කියන එක. ඒ කියන්නේ සීමාවක් නැතුව. කිසිම සීමාවක් දාන්නේ නැතුව හැම දිශාවකටම උඩ යට සරස හැම තැනම ඉන්න සියලුම සත්වයන් කෙරෙහි කිසිම බාධාවක් වෛරයක් තරහක් නැතුව මේ ಗುಣධර්ම පතුරවන එක. ආ ඒ කියන්නේ හිත සම්පූර්ණයෙන්ම මෛත්‍රියෙන් කරුණාවෙන් පුරවල ඒක සීමාවක් නැතුව පතුරවනවා වගේ දෙයක්. ඔව් ඒක තමයි අප්‍රමාණ කියන්නේ. සීමාවක් නැති අප්‍රමාණ විදියට කරන නිසා. හරි ඒක පැහැදිලි. එතකොට අනිත් ක්‍රමය මහග්ගත චේතෝ විමුක්තිය. මහග්ගත කියන වචනේත් එක්කම ලොකු දෙයක් කියලා හිතෙනවා. ඕ මහගත කියන්නේ විශාලත්වයට පත්තුණු මහා බවට පත්තුණු කියන අර්ථයනේ. මේ භාවනා ක්‍රමේදී වෙන්නේ ටිකක් වෙනස් දෙයක්. මෙතනදි කරන්නේ හිත එක අරමුණක පිහිටුවා ගන්නවා. එක අරමුණක. ඔව් එක අරමුණක හිත පිහිටුවලා ඒ අරමුණ ටිකෙන් ටික ක්‍රමානුකූලව ලොකු කරගන්නවා. අර සූත්‍රයේම තියෙන උපමාව ගත්තොත් භාවනා කරන කෙනා මුලින්ම හිත පිහිටුවන්නේ එක ගහක මුල. ඒ ගහේ සෙවන ප්‍රමාණයට ඊට පස්සේ ඒ අරමුණ ලොකු කරනව ගස් දෙක තුනක සෙවනට. ඊළඟට මුළු ගමට, ගම් කිහිපයකට, නගරයකට, රාජ්‍යයකට අවසානයේ මුළු පෘථිවි තලයටම ඒ අරමුණ ව්‍යාප්ත කරනවා. අහා ඒ කියන්නේ මෙතනදී වෙන්නේ අරමුණේ ව්‍යාප්තියක් අරමුණ තමයි ක්‍රමෙන් විශාල කරන්නේ හරියටම හරි එකකදී ගුණයක් ප්‍රමාණව පතුරවනවා අනිත් එකේදී අරමුණ මහත් බවට පත් කරනවා. හරිම පෑදලී දැන් ක්‍රම දෙක ඇත්තරම වෙනස්. එහෙමනම් එහෙමනම් ඉතින් මේ භාවනා දෙකෙන් ලැබෙන ප්‍රතිඵලත් වෙනස් වෙන්න පාය නේද? ඔව් අනිවාර්යයෙන්ම. අනුරුද්ධයන් වහන්සේ ඒකත් පැහැදිලි කරනවා. මේ භාවනා වඩන ආකාරය අනුව ඒ කියන්නේ අප්පමාන හෝ මහගත භාවනාව වඩන ආකාරය අනුව විතරක් නෙවෙයි ඒ භාවනාවේ දින ගුණාත්මක භාවය අනුවත් ලැබෙන ප්‍රතිඵල විශේෂයෙන්ව භව උත්පත්ති වෙනස් වෙනවා. භව උත්පත්ති ඒ කියන්නේ දෙවියන් අතර ඉපදීම වගේ දේවල්ද? ඔව්. උන්වහන්සේ දේවලෝක හතරක් ගැන විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒක තීරණය වෙන්නේ අර භාවනාව කරනකොට ඇතිවෙන ආලෝකීය ස්වභාවය ආලෝකය භාවනාවේදී ආලෝකයක් ඇති වෙනවද? ඔව්. මෙතන ආලෝකය කියන්නේ ඇත්තලම භෞතික ආලෝකයක්ම නෙවෙයි. ඒක භාවනාමය වශයෙන් දියුණු වුණු සිතේ ස්වභාවයක්, ප්‍රභාවක් වගේ දෙයක්. ඉතින් මේ ආලෝකයේ ලක්ෂණ දෙකක් ගැන තමයි අනුරුද්ධ හාමුදුරුවෝ කතා කරන්නේ. එකක් තමයි ආලෝකයේ ප්‍රමාණය. ඒක ස්වල්පද එහෙම නැත්නම් අප්‍රමාණද කියන එක. අනිත් කාරණය තමයි ඒ ආලෝකයේ පිරිසිදුකම. ඒක කිලිඩිද එහෙම නැත්නම් පිරිසුදුද කියන එක. ආලෝකයේ ප්‍රමාණය සහ පිරිසිදුකම. ඒක ඒක කොහොමද තීරණය වෙන්නේ? අර භාවනා ක්‍රම දෙකත් එක්ක ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද? හරි. ආලෝකයේ ප්‍රමාණය තීරණය වෙන්නේ අර මහග්ගත භාවනාවත් එක්ක. ඒ කියන්නේ භාවනා කරන කෙනා අර අරමුණ කොච්චර දුරට ව්‍යාප්ත කළාද කියන එක මත. දැන් මතකන අරමුණ ලොකු කරන හැටි. ඔව් එක ගහකින්දම් මුළු පොළොවටම. හරියටම හරි. ඉතින් කවුරු හරි අරමුණ ව්‍යාප්ත කළේ එක ගහක සෙවණට විතරක් නම් එයාගේ භවන ආලෝකය පරිත්තයි. ඒ කියන්නේ සල්පයි පොඩි. එයා ඒ අනු උපදින්නේ පරිත්තාභ කියන දෙවිවරු අතර. පරිත්තාභ සල්ප ආලෝකයක් ඇති අය. ඔව්. හැබැයි කවුරු හරි අරමුණ අර මුළු පොළවම වහගන්න කල් ව්‍යාප්ත කළා නම් එයාගේ ආලෝකය අප්‍රමාණයි අප්‍රමාණයි. එයා උපදින්නේ අප්පමානාභ කියන දෙවිවරු අතර. ආ අප්පපානාභ අප්‍රමාණ ආලෝකයක් ඇති අය. හරි. එතකොට මේ ප්‍රමාණය දැන් අර පිරිසිදුකම ගැන කිව්වේ කිලිටි පිරිසිදු භාවය ඔව් ඒකත් හරිම වැදගත්. ආලෝකයේ පිරිසිදුකම එම නැත්තම් කිලිටි බව තීරණය වෙන්නේ භාවනා කරන කෙනාගේ හිතේ තියෙන කෙලෙස් විශේෂයෙන්ම නීවරණ ධර්ම යටපත් වෙලාද නැද්ද කියන එක මත. නීවරණ. ඒ කියන්නේ අර කාමච්ඡන්ද, ව්‍යාපාද. ඔව් කාමච්ඡන්ද, ව්‍යාපාද වගේම මෙතන අනුරුද්ධ හාමුදුරු විශේෂයෙන්ම සඳහන් කරනවා තුන් ආකාරයක දුක්ඛ දෞර්මනස්යන්. ඒ කියන්නේ කායික පීඩා අලසකම සහ නිනිමත ගතිය, තීන මිද්දය සහ හිතේ විසිරීම සහ පසුතැවීම උද්දච්ච කුක්කුච්ච මේවා යටපත් කරගන්නේ නැතුව භාවනා කළොත් එයාගේ භාවනා ආලෝකයේ කිලිටි සංකිලිටයි හ්ම් සංකිලිට එතකොට එයා උපදින්නේ සංකිලිටහබ කෙන දෙවිවරු අතර උන්වහන්සේ ඒකට ලස්සන උපමාවක් ගේනවා අපිරිසුදු තෙලුයි අපිරිසුදු වැටියකුයි තියෙන පහනක් පත්තු කලාම කොහොමද අඳුරු විදිහට දුර්වර්ණව නේද පත්තු වෙන්නේ? ඕ හරියට පේන්නේ නෑ එළිය. අන්න ඒ වගේ තමයි නීවරණ යටපත් නැති කෙනාගේ භාවනා ආලෝකයත්. හැබැයි අනිත් පැත්තට කෙනෙක් අර කායික පීඩා, තීන මිද්දය, උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ ඔක්කොම යටපත් කරගෙන හිත පිරිසුදුව තියාගෙන භාවනා කළොත් එයාගේ ආලෝකය පරිසුද්ධයි, පිරිසුදුයි. ආ අර උපමාවෙන්ම කිව්වොත් පිරිසිදු තෙලුයි පිරිසිදු වැටියකුයි තියෙන පහනක් වගේ ඒක දීප්තිමත්ව හොඳට පත්තු වෙනවා නේද? අන්න ඒ වගේ එයාගේ භාවනා ආලෝකයත් පිරිසිදුයි දීප්තිමත්. ඉතින් එයා උපදින්නේ පරිසුද්ධාභ කියන දෙවිවරු අතර. ඒ කියන්නේ දැන් මේ ආලෝකයේ ප්‍රමාණය පරිත්තප්පමාන සහ පිරිසුදුකම සංකලිට පරිසුද්ධ කියන කාරණා දෙක එකතු වෙලා තමයි අවසාන ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඔව්. ඒ කියන්නේ කෙනෙක් ඉන්න පුළුවන් පරිත්තාලෝකයකුත් ඇතුව ඒක සංකිලිට්ට වෙන්නත් පුරුවන්. එතකොට එයා සංකිලිට්ට පරිත්තාභ වෙනවා. තව කෙනෙක් පරිත්තාලෝකයේ ඇතුව ඒක පරිසුද්ධ වෙන්නත් පුළුවන්. එයා පරිසුද්ධ පරිත්තාභ. ඒ වගේම අපමානාලෝකෙත් එක්කත් වෙන්න පුළුවන්. ඔව්. අපමානාලෝකය සංකිලිට්ට නම් සංකිලිට්ට අපමානාභා. අපමානාලෝකේ පරිසුද්ධ නම් පරිසුද්ධ අපමානාභා. ওය විදිහට ප්‍රධාන දේවනිකාය හතරක් ගැන තමයි අනුරුද්ධහම්ද්‍රෝ විස්තර කරන්නේ. ඒ කියන්නේ එකම දේවනිකායක උදාහරණයකට රප්පමානාබ කියන දෙවිවරුන් අතර වුණත් සමහරුන්ගේ ආලෝකය කිලිටි වෙන්නත් සමහරුන්ගේ පිරිසිදු වෙන්නත් පුළුවන්. ඒ එයාලා භාවනා කරපු විදිහ වෙනස නිසා. හරියටම හරි. දෙන්නෙක්ම අරමුණ මහත් කරලා අපමාන භාවනාව කරලා තියෙන්න පුළුවන්. ඒත් එක්කෙනෙක් නීවරණ යටපත් කරගත්ත අනිත් කෙනාට ඒක කරගන්න බැරි වුණා. එතකොට දෙන්නම අපමාන ආබහුනත් එක්කෙනෙක් පරිසුද්ධයි අනිත් කෙනා සංකිලිට්ටයි. බලන්න කොච්චර සියුම්ද කියලා. ඇත්තතම හරිම සියුම් කාරණා ටිකක් මේවා. මේ වගේ විස්තර අනුරුද්ධන් වහන්සේ කොහොමද දන්නේ මේවා උන්වහන්සේ කාගෙන් හරි අහලා දැනගත්ත දේවල්ද එහෙම නැත්නම් අනේ ප්‍රශ්නෙම ඒ වේලාවෙම එතන හිටපු තවත් හාමුදුරු නමක් ආයුෂ්මත් සබිය කච්චානයන් වහන්සේ අහන අනුරුද්ධ හාමුදුරන්ගෙන් ස්වාමිනී ඔබ වහන්සේ මේ කියන දේවල් අහලා දැනගත්ත දේවල්ද නැත්නම් ඔබ වහන්සේ මේ දෙවිවරු එක්ක ඉඳලා කතා කරලා අත්දැකීමෙන්ම දැනගත්ත දේවල්ද කියලා. හ්ම් ඒක වැදගත් ප්‍රශ්නයක්. ඕ. එතකොට අනුරුද්ධයන් වහන්සේ බොහොම පැහැදිලිවම පිළිගන්නවා තමන් වහන්සේ දිවැසින් වගේම බොහෝ කාලයක් ඔය කියපු දේවනිකායන් වල දෙවිවරුන් එක්ක එකට වාසය කරලා ඒ අයත් එක්ක කතා බහ කරලා සාකච්ඡා කරලා මේ හැම දෙයක්ම අත්දැකීමෙන්ම දන්නවා කියලා. ඒකින් මේ දේශනාවේ දින විශ්වසනීයත්වය ඒ වගේම අනුරුද්ධයන් වහන්සේගේ අභිඥා හැකියාවන් ගැනත් ලොකු අදහසක් එනවා. ඇත්තම. ඒකින් මේ කාරණාවල බර තවත් වැඩි වෙනවා. ඉතින් මේ මුළු සාකච්ඡාවෙන්ම අපිට පැහැදිලි වෙනවා භාවනා ක්‍රමවල තියෙන සමහර විට අපිට එච්චර ලොකුවට පේන්නේ නැති සියුම් වෙනස්කම් පවා කොයිතරම් දුරට ප්‍රතිඵලවලට බලපානවද කියන එක. අර පංචකංග වඩුදිටුතුමන්ගේ කුතුහලය නිසාම තමයි මේ වගේ ගැඹුරු කරුණු අපිටත් ඉගෙන ගන්න ලැබුණේ. ඇත්තම මම හිතන්නේ මෙතන තියෙන ප්‍රධානම පණිවිඩයක් තමයි භාවනාවක් කරනකොට අපි අනුගමනය කරන බාහිර ක්‍රමවේදය වගේම අපි අභ්‍යන්තර මානසික තත්ත්වයේ විශේෂයෙන්ම අර්ථිව නීවරණ යටපත් කරලා හිත කොච්චර පිරිසිදුව තියාගන්නවද කියන එක ඒක ප්‍රතිඵලයට කුයිතරම් තීරණාත්මකව බලපානවද කියන කාරණය. ඔව්. නිකම්ම අරමුණ ලොකු කරාට එහෙම නැත්තම් නිකම්ම මෙත්සිත පැතිරුවාට විතරක් මදි. ඒක කරනකොට හිතේ තියෙන ගුණාත්මක භාවය, පිරිසිදුකම හරිම වැදගත්. අනිවාර්යයෙන්ම ඒ පිරිසිදුකම තමයි අර ආලෝකයේ දීප්තිය පරිසුද්ධ භාවය තීරණය කරන්නේ. ඒ වගේම ඒකෙන් තමයි ලැබෙන ප්‍රතිඵලයේ වටිනාකම, ඒ කියන්නේ ඉහළ දේව භූමියක උත්පත්ති ලැබීම වගේ දේවල් තීරණය වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව ඇත්තටම අපිට ආරාධනා කරනවා අපි හිත පුහුණු කරන ආකාරය අනුව අපේ භව ගමන පවා කොයිතරම් වෙනස් වෙන්න පුළුවන්ද කියන කාරණිය ගැන තව තවත් ගැඹුරින් හිතන්න. භාවනාවේදී අර මානසික ගුණාංගවල තියෙන වැදගත්කම ඒ කියන්නේ පිරිසිදුකම වගේම ව්‍යාප්තිය කියන කාරණා දෙකම මේකෙන් හොඳටම ඉස්මතු වෙනවා. ඔව්. ඒ වගේම අනුරුද්ධාමුදුරන්ගේ අත්දැකීම් තිලින් ඒ කාරණා තහවුරු වීමත් විශේෂයි.